بسم الله الرحمن الرحيم سم كرنان ميت الله جي نامين لإيلاف قريش إيلافهم رحلة الشتاء والصيف فليعبدوا رب هذا البيت الذي أطعمهم من جوع وآمنهم من خوف ශීත හා ග්‍රීස්ම රිතුවන්හි එකට එකතු වී ගමන් කිරීම කුරේශ්වරුන් හට සිරිතක් කර ගැනීමෙහි අල්له විසින් ප්‍රියමනාපය ඇතිකරවීම ආශ්චර්යමත් කරුණක් වේ. එම නිසා කුසගින්නෙන් පෙළුණු ඔවුන්ට ආහාර සැපයූ බියෙන් වෙලුණු ඔවුන්ට ආරක්ෂාව සැලසූ කබාව වන මෙම නිවසෙහි හිමිකරුට ඔවුහු යාඥා කර යටහත්වෙත්වා